එක් ධර්මදේශනාවක් සඳහා දායකත්වය ධර්මයෙන් කටයුතු කරනවා. ඉතින් මෙවැනි ධර්මදේශනා සඳහා දායකත්වය දැරීම බොහෝ පින් උපදින්නට හේතුවක් වෙනවා. ඒ උපදින පුණ්‍ය ශක්තියත් මහේසාක්‍ය විපාකයකට මහගත වූ යහපත් වූ විපාකයකට හේතු වෙනවා. දැන් අපි සසර ජීවිතේ බොහෝ පින්කම් කර කර එන අය. මේ ජීවිතේදීත් අපි පින්කම් සිද්ධ කරනවා. නමුත් මේ ධර්ම දානය කියන කාරණාවේදී පින බලවත් වෙන්නට ප්‍රධාන හේතුව තමයි මේක විකාශය වෙනකොට මේ ලෝක සත්‍යයට මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මානසිකත්වයට ලැබෙන සහනය. එනේ සසර ජීවිතේ අපි විශාල පිරිසකට සුළු කාලයක් තුල සහනයක් දුන්නු වාර ගන්න අඩුයි. දැන් මේ ධර්මදේශනා විකාශය වෙනකොට මොකද වෙන්නේ? ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේක ශ්‍රවණය කරනවා. එතකොට ඒ විශාල පිරිසකට පැයක් තුලදී විශාල සහනයක් ලැබෙනවා. ඒ විශාල සහනය ලබා දෙන දායකත්වයේ දරන්නේ පින්නතුන්. එතකොට පින්නතුන්ට විශාල සැපවිපාකයක් ලැබෙන්න හේතු වෙනවා විශාල පිරිසකට සහනය ලබා දීම හේතු කරගෙන. මොකද සසර ගමනේ අපි මෙච්චර විශාල පිරිසකට සහනය දෙන්න ලැබිච්ච අවස්ථා හරිම අඩුයි. හරිම අඩුයි අපිට. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ වගේ කාලයක මේ පින්නන්ත පිරිස බොහෝම සෝමනස්ස සහගත. හොඳට ධර්මයේ දන්න පින්නතුන්, බණ භාවනා කරන පින්නතුන් විදියට ධර්මය හදාරන පින්නතුන් විදියට බොහෝම සෝමනස්ස සහගත. ඒ වගේම කර්මයේ කර්මඵලය අදාහගෙන ඒ වගේමයි තවත් කෙනෙක් කියපු නිසා නෙවෙයි මේ ධර්ම දේශනාවට පින්නතුන්ගේ හිත යොමු වෙන්නේ. අතුලාන්තෙම අදහසක් ආවා මෙවැනි දෙයක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අතුලාන්ත මෙහෙවීමෙන් මේකට යහපත් විපාක ලැබෙනවා කියන කර්මය කර්මඵලයේ කියන දෘෂ්ටියේ පිහිටලා සන්තෝෂෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඒවා උත්කෘෂ්ඨ කුසල්. එතකොට එවැනි සිහිපත් කිරීමක් අපි සිද්ධ කරන දේශනා ආරම්භයේදීම කරන දේ පිළිබඳව අවබෝධයක් ඇතිවම අපි ඒ දේ කරන්න ඕනේ. එතකොට අද අපේ දේශනාව සඳහා තෝරගත්තේ ඊයේ අපි කතා කළේ ආදීනව සංඥාව පිළිබඳව. ආදීනව සංඥා ගැන කතා කරද්දී අපි ඊයේ කතා කළේ ආදීනව සංඥාව යම් මට්ටමකට හඳුනා ගැනීම විතරයි. සංඥාව කියන්නේ මොකක්ද කියලා කතා බහ කළා. සංඥාව වෙනස් කළ හැකි බව කතා කළා. සංඥාව කියන්නේ වැඩි දියුණු කළ හැක්කක් බවට කතා කළා. සංඥාව පුරුදු කළ සංඥාව භාවිතාවෙන් අයින් වෙනකොට ඒ සංඥා දුබල වෙන බව කතා කළා. ඒ විදිහට ඊ දවස් අපි කතා කළේ. නමුත් ආදීනව සංඥාව භාවනාවක් විදිහට සිද්ධ කරන්න කොහොමද කියලා කතා කළේ නැහැ. අද දවසේ අපි කතා කරන්නේ භාවනාමය වශයෙන් කොහොමද ආදීනව සංඥාව වර්ධනය කරගන්නේ කියලා. දේශනාව ආරම්භයේම කියන ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා इति පටිසංචිත්තති කියලා. මේ ශ්‍රාවකේ අරණ්‍යයකට ගිහිල්ලා හරි රුක්කමූලයකට ගිහිල්ලා හරි ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා කියලා ගිහිල්ලා හරි තමයි නුවණින් පිරික්සන්නේ. ඒ කියන්නේ මේ භාවනාමය කුසලය කියන එක අපි විශේෂයෙන් මේ පරයන්කේ ඉඳලා කරන භාවනාමය වැඩපිළිවෙල හරීම ශක්තිමත්. සාමාන්‍ය ජීවිතෙත් අපි ධම් කාරණා මෙනෙහි කර කර ඉන්නවා. වැඩ කරන අතරේ. භාවනාවේදී මොකද වෙන්නේ? පූර්ණ අවධානය, පූර්ණ කැපවීම හිත භාවනාවට. පරයන්ක භාවනාවකදී අපි පූර්ණ කැපවීමම ඒ අදාළ මානසිකාරයට කැප කරනවා. එතකොට ඒක තුලින් උපදිනවා ලොකු කුසල ශක්තියක්. අන්නේ කුසල ශක්තියට පුළුවන් අකුසල් එක්ක හැප්පෙන්න. සාමාන්‍ය දැනුමට කෙලෙස් එක්ක හැප්පෙන්න බෑ. මොකද කෙලෙස් කියන්නේ හොඳට අර සසර ජීවිතේ භාවිතා වෙලා භාවිතා වෙලා භාවිතා වෙලා අතීත අකුසල බලයන් හේතු වෙලා හරියට සුනාමියක් වගේ නැගෙන ස්වභාවයක්. සුනාමියක් කියන්නේ ව්‍යසනයක් නේ. සුලියක් වගේ. ඒ කෙලෙස් සුලියට කෙලෙස් සුනාමියට හැප්පෙන්න නම් හොඳ කුසල බලයක් තියෙන්න ඕනේ. මොකද මේ ලෝකේ බණහන ධර්මයේ දන්න අයත් අකුසලයේ බව දැන දැනම අකුසලේ ඉන්නවා. එයාලට ඒ අකුසලෙන් ගැලවෙන හයිය නෑ තාම. සමහර අය ඉන්නවා අකුසලයත් එක්ක හොඳට හැප්පෙනවා. හැප්පෙන්න පුළුවන් කුසල ශක්තියක් එයාලා ඇති කරගෙන. ඒ කුසල ශක්තිය ඇති වෙන්නේ භාවනාවේ. අර පරයන්කාදී සක්මන් ආදී භාවනාවලදී පූර්ණ කැපකිරීමක් භාවනාවට යොමු කරලා හිත පූර්ණ වශයෙන්ම අර කුසල මනසිකාරයට කැප කරලා පැයක් විතර යද්දී ඒව නිරන්තරයෙන් කරද්දී ලොකු කුසල හයියක් එනවා කුසල ශක්තියක් එනවා අන්නේ කුසල ශක්තියට පුළුවන් තවත් කෙනෙක්ගේ නපුරු වචන හමුවේ ඔරොත්තු දෙන්න. බාහිර උපාදාන වෙන ස්වභාවයේ ශරීර හමුවේ ඔරොත්තු දෙන්න පුළුවන්. බොහෝ අයගේ හිතවලට වෙන්නේ අර බාහිර අරමුණු හැමුවේ හිත ඒ පැත්තට දිය වෙනවා කියනවා. ඒ පැත්තට වැටෙනවා. ඒ පැත්තට නැවෙනවා. අපි තුම අතීතයේ යම් කිසි මෙනෙහි නොකළ යුත්තක් මතක් වුණා කියලා. ඒ මතක් වීම සිද්ධ වෙනකොට ඒකට ප්‍රතිවිරුද්ධව ඒක මතක් නොකර ඉන්න හයිය ගොඩක් අයට නැහැ. බොහෝ අය අර අතීතය ගිල ගන්න ගතියක් තියෙනවා. පාසල් ගිය කාලයක්, විශ්වවිද්‍යාල හිටපු කාලයක්, රැකියාව කරපු කාලයක්. මොනවා හරි කාලයක යම් යම් මෙනෙහි නොකළ යුතු දේවල් මතක් වෙද්දී අතීතය විසින් නිකන් හිත ගිලගත්තා වගේ වෙනවා. ඒකෙන් හොඳ පැත්තකට හිත ගන්න හයිය නෑ. ඒ හින්දා මේ භාවනාමය වශයෙන් මේ කරන මෙනෙහි කිරීම වලින් තම අපට ඔය ඕනෑම තණ්හා දෘෂ්ටි මාන ආදියක් හිතේ උපදිනකොට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරගෙන උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් හයිය ලැබෙන්නේ. ඒ හින්දා මේ අපි අද කතා කරන ආදීනව සංඥාවක් තියෙනවා භාවනාමය වශයෙන් පුරුදු කළ යුත්තක්. අපි අරගෙන බලමු මේ දේශනාවේ තියෙනවා ආරණ්‍යයකට ගිහිල්ලා රුක්ක මූලයකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා නුවණින් විමසන්න ඕනේ. ඉති ප්‍රතිසංචික්කති. මොනව ගැනද? බහු දුක්ඛෝකෝ අයං කායෝ. මේ දුක්ඛා වහනතෝ ආබාධා කියලා ධර්මයේ සඳහන් වෙනවා මේ දුක්ගෙන දෙන නිසා තමයි ආබාධ කියන වචනේ භාවිතා කරන්නේ. මේ ශරීරය, මේ කය බොහෝ දුක්ගෙන දෙන නිසා මේක ආබාධ සහිත එකක් කියලා අපි සඳහන් කරනවා. ඊළඟ බහු ආදීනවෝ. ඒ කියන්නේ හරියට කරදර වෙනවා මේ ශරීරයෙන් අපිට. හිරිහැර වෙනවා. එතකොට මේ ශ්‍රාවකය මොකද කරන්නේ? මෙන්න මෙහෙම මේ ශරීරයේ බොහෝ දුක්ගෙන දෙන ස්වභාවයක් තියෙනවා කියලා සහ බොහෝ හිරිහැරගෙන දෙන ස්වභාවයක් තියෙනවා කියලා නැවත නැවත නැවත නැවත මනසිකාර කරනවා. එහෙම මනසිකාර කරනකොට මේ ශරීරයේ මේ ආබාධ සහිත ස්වභාවය ආදීන ස්වභාවය නැවත නැවත හඳුනගනිමින් නැවත නැවත හඳුනගමින් ගනිමින් භාවනා මනසිකාරයේ යෙදෙනකොට එයාට මේ ශරීරය පින්නත්ටි අවසානයේ දැනෙන්නේ හරියට හාත්පසින්ම නරක් වුණ කුෂ්ඨයක් වගේ. මේ කුෂ්ඨයක හැමතිස්සෙම තියෙනවා දැවෙන ගතියක්. කුෂ්ඨයක හැමතිස්සෙම තියෙනවා පීඩ ඇති කරන ගතියක්. කුෂ්ඨයක හැමතිස්සෙම තියෙනවා රිදවන ගතියක්, කකියවන ගතියක්. මේ ආදීනව සංඥාව අවසානයේදී වැඩුවට පස්සේ අපිට මුළු කයම අරමුණු වෙන්නේ කුෂ්ඨයක් වගේ. දැන් කුෂ්ඨයක් ගැන අපට ආලයක් උපදිනවද? නෑ. කුෂ්ඨයක් අපිට මගේ කරගන්න හිතනවද? නෑ. කුෂ්ඨයක් වටිනවා කියලා හිතනවාද? කුෂ්ඨය නිසා අපට මාන්න උපදිනවද? නෑ. යම් කිසි මොහොතක අපට කය එහෙම දැනුණොත් අපට කය ගැන තියෙන ආලය නැති වෙනවා. කල කය ගැන තියෙන මගේ කියන දෘෂ්ටිය නැති වෙනවා. මොකද මට ඕන විතර නොපවතින ස්වභාවය ආදීන සංඥා වඩද්දි මතුවෙන නිසා. ඊළඟට කුෂ්ඨයක් වගේ කය දැනෙන්න ගත්තොත් කය ගැන තියෙන වටිනාකම අඩු වෙලා යනවා. කය ගැන අපට උපදිනවා නිබ්බිදාවක්. කලකිරීම. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? මේ කය නිසා අපට රූප වද ඇති වෙන්න පුළුවන්. මේ මේ ලෝකේ ජීවත් වෙන සමහර අය කුෂ්ඨයක් වගේ දුක් ඇති කරන, පීඩා ඇති කරන මේ ශරීරය නිසා මත් වෙලා ඉන්නේ. ඒ මදේ කියන්නේ මත් වීම කියන එක. මත්පැන් මත්පැන් බීතු කෙනත් මත් වෙලා ඉන්නේ. ඒ වගේම එක්තරා විදිහක මත් වීමක් තමයි ශරීරය නිසා ශරීරයේ ලස්සනයි, පියකරුයි, මනෝහරයි කියලා මත් තියෙනවා. ඒ වගේ සමහර අය ආරෝග්‍යමදී යුක්තයි. ශරීරයේ නිරෝගී කියලා මත්තල ඉන්නවා. රෝගී අයට ගරහනවා. නේද? එයා ලෙඩ වාට්ටුවක් කියනවා. <laughs> නේද? එහෙම කියනවා. කොච්චර වාත් ලෙඩ කියනවා. අපිට නේ ඔය එහෙම බහින රෝගයක් නැත්තේ කියලා එයාට ආරෝග්‍ය මදයක් තියෙනවා. එයාගේ නිරෝගී භව හින්දා මත්තල ඉන්නේ. හැබැයි මේ ආදීනව සංඥාව වැඩුවට පස්සේ ආරෝග්‍ය මතය හොයා ගන්නවත් බැරි වෙනවා. එයාට අවබෝධයක් ඇති වෙනවා මේ ශරීරය කියන්නේ ඕනෑම තත්ත්වයකදී ඕනෑම වෙලාවක් තුළ බහත් මහත් වූ ව්‍යසනයන්ට ආබාධයන්ට රෝගයන්ට ගොදුරු වෙන්න පුළුවන් එකක් කියලා. ඊළඟට සමහර අයට තියෙන යොබ්බන මතය. යොබ්බන මතය කියන්නේ යෞවනයෙන් මත් වීම කියන එක. හරිද? සමහර වයසට ගිය අයටත් ඕක තියෙනවා. <laughs> මම තාම කොන්නේ දුනට තරුණයි කියලා හිතන්නේ නැද්ද? ඉන්නවා. දත් දෙක තුනක් ගලවලා මං තාමත් තරුණයි කියලා අතුලාන්තයෙන් මේ යෞවන ස්වභාවයකින් ඉන්න වැඩි හිටියොත් නැතුවම නෙමෙයි. එතකොට යන්නේ තරුණ මධ්‍ය විශේෂයෙන්ම නැති වෙනවා මේ ආදීනව සංඥාව වඩන්ති. අපි බලමු මේ කරන්නේ කොහොමද කියලා. ආදීනව සංඥාව වඩද්දී බලන්න බුදුන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙනවා විවිධ ආබාධා උප්පජ්ජති සෙය්‍යතීදං කියලා පළවෙනිම සඳහන් කරන්නේ චක්කු රෝගෝ කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ භාවනාවට ගිහිල්ලා කයට හිත ගන්න ඕනේ. දැන් අපේ හිත සාමාන්‍යයෙන් කයේද තියෙන්නේ. දැන් කය ඇසුරු කරගෙන තියෙන්නේ. නමුත් කය ගැන අවධානයෙන්ද හිත තියෙන්නේ. සාමාන්‍ය ජීවිතේ ගත්තොත් නෑ. බොහෝ දුරට අතීතය ගැන අවධානයෙන්. අනාගතය ගැන අවධානය. බණහද්දිත් ඒක වෙන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තු ගැන අවධානය නොයොසිල්ලකින් වගේ. සාමාන්‍ය හිතක් තියෙන්නේ. කය පැත්තට ගත්ත සිහියකින් නෙවෙයි. නානා ආරම්භන ඔස්සේ දෝමින් තමයි සාමාන්‍ය හිතක් තියෙන්නේ. හරියට කට්ටෙච්ච ගලක් උඩින් ඉන්න මාළුවෙක් වගේ. රත්ත්‍ච්ච ගලක් උඩ ඉන්න මාළුවා ගල උඩ ඉන්නේ පැන පැන පැන පැන අන්න ඒ වගේ තමයි මේ නාන ආරම්භන ඔස්සේ දුවන හිතත්තර ලෝභ සහගතව, දේශ සහගතව, මෝහ සහගතව විවිධ පංචකාම වස්තු ඔස්සේ පිහිටන්නේ අර ගල ගල මත පිහිටන මාළුව වගේ. හරිද? කියන්නේ දඟල දඟල වගේ. ඒකට කියන්නේ උද්දච්චය කියලා. උද්දච්ච සහගතව තමයි ක්ලේශ මිශ්‍රිත කාම වස්තු අරමුණු වෙන්නේ. ඉතින් එවන් වූ හිතක් මේ කයට ගන්නවා කියන එකත් ලොකු වෑයමක් දරන්න ඕනේ. නමුත් භාවනා කරන කෙනෙකුට දන්නවා උත්සාහ කළොත් ඒක බැරි වෙන්නේ නැහැ. මොන කයට හිත ගන්න ඕනේ ඉස්සෙල්ලාම. කයට හිත ගන්න එක තමයි අංක 1. කය පැත්තට අවධානය යොමු කිරීම. පිටි බාහිර දේවල් වලට තියෙන අවධානය කය පැත්තට යොමු කරන්න ඕනේ. කය දැනෙන මට්ටමකට ගන්න ඕනේ. ඊළඟට බලන්න දේශනාවේ තියෙනවා චක්කු රෝගෝ මොන මේ කයවල් ගැන ශරීර ගැන කලකිරීම ඇති වෙන්න මේකේ ආදීනව මතු කරගන්න ඉස්සෙල්ලාම කරන්නේ ඇහි හිත පිහිටුව ගන්නවා. ඇහි හිත පිහිටුවාගෙන මෙනෙහි කරනවා ඇහැ කියන ස්වභාවය හේතු වෙලා ආබාධ සහ ආදීනව හටගන්න ස්වභාවය. දැන් බලන්න මේ ශරීරය කියන එක ඉස්සෙල්ලාම හටගත්තේ මව කුසේ. හරිද? මව කුසේ හටගත්ත මේ මව කුසේ හටගෙන මේ සඳහන් කරන බොහෝ රෝග හටගන්නේ මව් කුසෙන් එළියට ආවට පස්සේ. නමුත් බලන්න මව් කුසේද්දී වෙන දේ අපි හිතමු එන මව් කුසේද්දී විශාල ආදීනවයක් මේ ශරීරය නිසා අපි අත්දකිනවා. පිනතු හිතන්ද අපේ මේ අතක වැලමිටේ තියෙනවා උඩු පැත්තේ. දරුණු යම් කිසි විදියකින් වැඩිච්ච ඉදිමුණු විසප්පුවක් වගේ එකක්. තුවාලයක් ඇහිතු විසප්පුවක් තියෙනවා. මේ අතේ උඩ වැලිමිටේ. මේක ටිකක් නරක වෙච්ච එකක්. මේ තුවාලේ මේ විසප්පු නරක වෙච්ච එක. දැන් මේ විසප්පුවක් තියෙනකොට අපි අත දිගාරිද්දි මොකද වෙන්නේ? රිදෙනවා. නවද්දි මොකද වෙන්නේ? ඔව් ඇඟිලි හෙලෙව්වොත් මොකද වෙන්නේ? බරක් ඉස්සුවොත් මොකද වෙන්නේ? රිදෙනවා. ඒ විසප්පුව තියෙන කම්ම අත හැරෙව්වත්, නැව්වත්, දිගෑරියක් ඉස්සුවත් කියනවා. එතකොට මව් කුසක් තුල ඉන්නකොටත් එවැනි අත්දැකීමක් අපි ලබන්නේ. මව කුස තුල මේ කය සකස් වෙද්දී බොහෝ රෝගාබාධ සකස් වෙන්නට සූදානම් වෙමින් මේ ශරීරයේ මව කුස තුල සකස් වීම අපි දකින්න ඕනේ වැලමිට මැද තියෙන නරක් වෙච්ච තුවාලයක් වගේ. හරිද? ඒ නරක් වෙච්ච තුවාලෙට සැරෙන් සැරේ ලුණු වතුර දැම්මොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ සැරෙන් සැරේ අර පීඩා සහගතව මව කුස තුල මේ කය සකස් වෙද්දී සැරෙන් සැරේ සැරෙන් සැරේ ලුණු වතුර තුවාලයකට දානවා වගේ තමයි දරන්න බැරි දැවීම, පිච්චීම, කකියෑම මව කුසලවලදී අත්දකින මේ කය. ඒකත් මේ කයේ තියෙන සැපද දුකද? මහා දුකක්, මහා ආදීනවයක්. ඊළඟට මහත් වූ දුකක් විඳගෙන මව කුසකෙන් එළියට ඒවත් ආදීනවයක්ද නැද්ද? මහා ආදීනවයක්. ඊළඟට උඩු බැලිය අතර මුකුත් කර කියා ගන්න බැරුව ඉන්නවා. තිව්ව විදියටම ඉන්නවා. හරි තැම්බි තැම්බි ඉන්නවා. අපි හිතමු දවසක් තිව්ව කියලා අම්මගේ තාත්තගේ අවධානයක් නැතුව තැම්බි තැම්බින්නේ ඊට පස්සේ පිටපැත්ත. හරිද? හැරෙන්න අමාරුයි, කරකෙන්න අමාරුයි, නැගිටින්න අමාරුයි, වාඩි වෙන්න අමාරුයි. පිපාසයි කියන්න බෑ, කුසගිනී කියන්න බෑ. මధుරෝ කෑම එලවන්න බෑ. හරිද? මව් කුසින් එළියට ඇවිල්ලා විශාල ආදීනයක් තියෙනවා. ඇවිද ගන්න බැරුව කොච්චර දුක් විඳද? හරිද? ඒක විශාල ආදීනයක්ද නැද්ද? විශාල ආදීනයක්. ඊළඟට බලන්න මේ විදිහට සකස් වෙන මේ ශරීරය ඇසුරු කරගෙන ඉස්සෙල්ලාම මේ දේශනාවේ තියෙන විදිහට ගිරිමානන්ද සූත්‍රයේ චක්කු රෝගෝ සැරෙන් සැරේ සැරෙන් සැරේ ඇහැ ඇසුරු කරගෙන රෝගාබාධ හට ගන්න පටන් ගන්නවා. දැන් මෙතන ඉන්නවා කන්නාඩි දාපු හතර දෙනෙක්. <laughs> ඉතින් ඇයි ඔය කඩ <laughs> ඕව දාන්න වෙන්නේ ඇයි? <laughs> ඇස්වල හට ගන්න ආබාධ. ඒ සරෙන් සරේ හටගන්න යන්න පෙනීමේ ස්වභාවය දුරු වෙනකොට 40 හැඳිරි එනවා ඊට කලින් 20 ඔය වගේ ආබාධ එනවා අවුරුදු 10න් ඔය වගේ ආබාධ එනවා එම වයසක් නැහැ ඇස් ඇසුරු කරගෙන පෙනීමේ ස්වභාවය අඩුවෙන් අඩුවෙන් අනේ රෝගයේදී ආබාධයේදී අපට කණ්ණාඩි පාවිච්චි කරන්න වෙනවා එතකොට ඒක සැපද යانے යන තැන කණ්ණාඩි අරන් යන්න වෙනවා <laughs> කණ්ණාඩි අරගෙන ගියේ නැත්තම් කියව ගන්න හම්බ වෙන්නේ නැහැ බස් එකවත් නම කියව ගන්න බෑ. හරිද? ඒ කියන්නේ අමතර උපකරණයක් එක්ක ජීවිතය ගෙවන්න වෙනවා. ශරීරයෙන් ශරීර ළඟට බලන්න සමහර අවස්ථාවල හට ගන්නවා, ඇස්ලෙට හට ගන්නවා. වී පොත්තක් ඇහි හිරවුණොත් මොකද වෙන්නේ අපට? ඇස් දෙක හොඳටම හැදුනට පස්සේ එළි වෙනකම්ම වී පොත්තක් ඇහි හිරවුණා වගේ. කඳුළු වෙනවා, කඳුළු වෙනවා, කඳුළු වෙනවා. ඒක හැදිලා හොඳ වුණාට පස්සේ ගානක් නැහැ. දැන් මෙහෙම කියද්දිත් ගානක් නැහැ. ඒක හැදුනට පස්සේ තමයි දැනෙන්නේ ඒක කොච්චර වේදනාකාරී තත්ත්වයක්ද. එක දිගට කඳුළු හැලෙනවා. ඊළඟට ඇස් සම්බන්ධව සමහර දියවැඩියා තියෙන අයට ඇහැට රුධිරය ගෙනෙන නාල පුපුරනවා. ඇහැට රුධිරය ගෙනෙන නාල පුපුරනවා දියවැඩියා සමහර අයගේ වැඩි වෙනකොට. එයාලම දන්නේ නැහැ ඒක වෙලා. දැන් මම දන්න එක්කෙනෙක් මට සඳහන් කළා එයා මේ එක හැක් පේන්නේ නැහැ කියලා දැනගත්තේ කාලයක් ගිහිල්ලා කියලා. ඇයිද අපිට එක හැක් වහලා අනිත් පැත්තේ හැපෙනවද කියලා පරීක්ෂා කරන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේදී. හරිද? එයා බය වෙලා තියෙනවා. එයා ඉස්සෙල්ලා මේ ඒ ඒ ඒ ඒ එක හැක් වහගෙන හරි පේන්නේ නැති එහෙම බැලුවට පස්සේ අමනුෂ්‍යෙක් වගේ ඉස්සරහින් ඉඳලා පේන්න තියෙනවා. කළු පාට නිකන් අමනුෂ්‍යෙක් වගේ. ගේ වැඩියාවට රුධිරනාල පුපුරනවා. ඉතින් ඊට පස්සේ ඇස් වලට අල්ලනවා ලේසර්. ගැනීම ගන්න ලේසන්නන. ඒක හරි වේදනාකාරී තත්ත්වයක්. ඒ ඇහැ තියාගෙන ගාන තින්න ඕනේ. ඒක මම ඇත්තට ඇහෙන් දැකලා නැහැ. ඒ අදාළ කෙනා මට කියපු නිසා මම කියන්නේ. එතකොට අපිට අද මේ තියෙන බාල හරි කරුණ හරි වැඩි හිටිය ඇහැ කියලා කියන්නේ වන් වූ විවිධ රෝග ඔය ඇහැ හරහා යන්නේ. වටේ මේ මේ ලෝකයේ තියෙන මේ විවිධාකාර චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවා රෝග, පිළිකා රෝග කබර සුදු කබර ආදී එක එක රෝගාබාධ යන්නේ අහල පහල ගෙවල් දොරවල් හරහාවත් ගස් කොළන් හරහාවත් නේ ඔය ඇස් දෙක හරහා යන්නේ ඔය කන් දෙක හරහා යන්නේ ඔය ශරීරය හරහා යන්නේ හරිද ආදීනව සංඥායෙන් කරන්නේ මේ මේ ලැබිලා තියෙන ශරීරයත් ඒ වගේ ආදීනව සහගතයි බාහිර අයගේ ශරීරත් වෙන ආදීනව සහගතයි තිරසන් සත්‍යයන්ගේ ශරීරත් වෙන ආදීනව සහගතයි සහ සසර ගමනේ මට ඉස්සරහදී හමු වෙන ශරීරත් මෙවැනි ආදීන සහගත ශරීර කියලා හඳුනගනිමින් හඳුනගනිමින් හඳුනගනිමින් ශරීර ගැන නිබ්බිදාවකට හේවත් කලකිරීමකටපත් වීම. ශරීර ගැන තියෙන තණ්හා උපාදානෙ හින්දා ශරීර ලැබෙන විදිහේ භව ගමනක අපට යන්න වෙනවා. නම් බලන්න චක්කු රෝග හොඳට ඇහි හිත පිහිදුවාගෙන එයා මොකද කරන්නේ මේ ඇහැ ඇසුරු කරගෙන සැරින් සැරේ හටගන්න රෝගාබාධ ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා එතකොට ඇහැගෙන කලකිරීමක් ඇති වෙනවා. අපි තුන් මෙහෙම ඔන්න දෙන්නෙක් විවාහ වෙනවා. දෙන්නෙක් විවාහ වෙලා කාලයක් ගියාට පස්සේ ස්වාමියා භාර්යාගේ වැරදිම හිත හිතින්න පටන් ගන්නවා. ඒ කියන්නේ භාර්යාවගේ දෝෂම දකින්න පටන් ගන්නවා. භාර්යාවත් මොකද කරන්නේ? ස්වාමියාගේ දෝෂම මෙනෙහි කරන්න පටන් ගන්නවා. දෙන්නා දෙන්නාගේ දෝෂ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එයාගෙන ඇලීමක් ඇති වෙන්නේ කලකිරීමක්ද? කලකිරීම. එයත් එක්ක ඉන්න දෙහිතෙන්නේ ගැලවෙන්න දෙහිතෙන්නේ. ගැලවිල යන්න. අන්න ඒ වගේ තමයි මේ ශරීරයේ දෝෂ දකින්න ඕනේ. ඇත්තටම එක්තරා විදිහක ගනුදෙනුවක් තමයි මේ ශරීරයත් එක්කත් අපි කරන්නේ. සංසාර ජීවිතේ එක එක ශරීරත් එක්ක අපි ඒ ශරීර වලට කන්න දෙමින්, බොන්න දෙමින්, පරිස්සම් කරමින්, දුම්බන් දෙමින් හරිද බොහෝම දාසයන් වගේ ශරීරයට සත්කාර උපකාර කරනවා නමුත් ඒ ශරීර අපිට දෙන්නේ මොනවද? දෙන්නේම දුක් අපිට දෙන්නේ. ඇහි රෝග දෙනවා. හරිද? හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට ශෝත රෝගෝ. දැන් මේ බුදුන් වහන්සේ අපට පෙන්වලා තියෙන විදිය. ඊළඟ කනට හිත යොමු කරගෙන ඉපදුණු දවසේ ඉඳලාම මේ කන ඇසුරු කරගෙන සකස් වෙච්ච රෝගාබාධ ගැන මෙනෙහි කරන්න ඕනේ. හරිද? කන ඇසුරු කරගෙන සමහර කාලවලට පැසවෙනවා, සැර වෙනවා, පුළුන් ගහන් ඉඳ වෙනවා. වයසට යනකොට කණ්ඩ මේ කන ඇහෙන එක නතර වෙනවා. බැනුම් අහන්න වෙනවා. නේද? يعني ඒකත් අර ආදීන වෙන නිසා ලැබෙන එක. දරුවෝ හරියට බයිනවා වයසට යද්දි කන් දෙන්න තියෙනකොට. හරිද? අම්මේ නෑවද කියලා ඇහුවට පස්සේ ඔව් කෑවා කියනවා. ඉතින් බැනුම් අහන්න <laughs> නේද? අන්න ඒ වගේ මේ ඒ ඒ කනේ හටගන්න රෝගය නිසා අපට අන් අයගෙන් පීඩා ඇති වෙන වචන අහන්න වෙනවා. ඇහි හටගන්න රෝගාබාධ නිසා ඒ ඇහි පේන්නේ නැති ස්වභාවය නිසා බාහිර අයගෙන් වචන අහන්න වෙනවා. ඊළඟ ගාන රෝගෝ කියන්නේ නාසය ඇසුරු කරගෙන රෝග හට ගන්න. ඒක තමන්ගේ පැත්තට පිළ බලන්න ඕනේ. ඇතර ජීවිත කාලය පුරාටම කන නිසා, ඇහැ නිසා රෝගාබාධ හටගත්තේ නැද්ද? ඒක නාසය ඇසුරු සමහර අයට පීනස ආදී රෝගාබාධ හට ගන්නවා. එතකොට නහය සුවඳයිද ගඳයිද? <laughs> දුගඳ හමන්න පටන් ගන්නවා. සමහර අය මූණටම කියනවා. හරිද? එතකොට අර නාසයේ පීනසින්ද පීඩාවයි, චිත්ත පීඩාවයි දෙකක් එයාට. ඒ වගේ සමහර අයට නාසය අසුරු කරගෙන පිළිකා හට ගන්නවා. අද නෑ කියන්නකෝ මේවා. හෙට මේක වෙන්න බැරිද? නේද? හෙට වෙන්න පුළුවන්. නාසය අසුරු කරගෙන මස්දළු දානවා. එවැනි දේවල් කොයි වෙලේ වෙයිද දන්නේ නෑ. අපි හිතමු තක්කාලි ගෙඩි 10ක් විතර තියෙනවා කියලා. ඒක තක්කාලි ගෙඩියක් නරක් වුණාට පස්සේ අපිට හිතෙන්නේ අනිත් තක්කාලි ගෙඩි ගැනත් මොකද්ද? ඒ වගේ මේකත් වෙන්න පුළුවන්. මේකට නරක කළ යන්න පුළුවන්. මේකටත් පණුව ගහන්න වෙන්න පුළුවන්. ආන්නේ වගේ ගොඩවල් ටිකක් තමයි මේ මෙතනින් අපි ටිකක්. මේ ලෝකේ බණහන අපි කියන්නේ. කොයි වෙලේ ඇහි රෝග හටගනිද්ද නැහැ. කනේ රෝග හටගනිද්ද නැහැ. නාසයේ රෝග හටගනිද්ද නැහැ. ඊළඟට ජීවහා රෝග. අපි මේ ජීවහා රෝග ගැන කතා කළා. පොඩ්ඩක් කතා කරලා දේශනා අවසානයේ. ඒ දිව ඇසුරු කරගෙන බොහෝ ආබාධ හටගන්න පුළුවන්. ඊළඟට කාය රෝගෝ. ශරීරය ඇසුරු කරගෙන අපට විවිධාබාධ හට ගන්න පුළුවන්. අන්න ඒවා මෙනෙහි කරන්න ඕන. ඊළඟ සීස රෝගෝ. හිස ඇසුරු කරගෙන රෝගාබාධ හට ගන්න පුළුවන්. විවිධාකාර ආබාධ හට ගන්න පුළුවන්. ඊළඟ කන්න රෝගෝ. කන මුල හේතු වෙලා රෝගාබාධ හට ගන්න පුළුවන්. ඊළඟ මුඛ රෝගෝ. පිළිකා රෝග හට ගන්න පුළුවන්. ඒ වගේ හොඳට මෙනෙහි කරන්න ඕනේ මේ මේ ඇහැ ඇහැ ඇසුරු කරගෙන කන ඇසුරු කරගෙන කන් මුල ඇසුරු කරගෙන දිව ඇසුරු කරගෙන නාසය ඇසුරු කරගෙන ඊළඟට මුඛය ඇසුරු කරගෙන ඊළඟට දන්ත රෝගෝ නේද දත් කැක්කුමක් හැදෙන වෙලාවට නේද විඳ දුක ඉස්සරහට හැදෙන්න බැරිද දත් හැදුනාට නම් ඒ ප්‍රශ්නේ නැහැ <laughs> දත් හැලෙන්න ඉන්න අයට ඕක වෙන්න බැරිද ඉස්සරහට හොඳට බලන්න හරියට යකඩින්නකින් ඇතුළට අයිනවා වගේ අපි මේ වේදනාව ඇති වෙන තැන තද කරන්න හදනවද නැද්ද? තත් කැක්කු වේනේ. ඒත් ඒක අහුවෙන්නේ නැහැ අපිට. ඒක ඇතුලෙන් වෙන කැක්කුමක්. ඉතින් මේ වගේ විශාල ආබාධ විඳින්න වෙනවා. ඊළඟට බලන්න කිලාසෝ කියන්නේ කබර රෝග. හරිද? කබර රෝග කියන්නේ ශරීරය තියෙන පැහැය අමුතුම සුදු පැහැයකට හැරීම. හරිද? අපිට හැදෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් එහෙම හැදිච්ච අය මේ සමාජේ ඉන්නවා. ඊළඟට අපමාරෝ කියන අපස්මාරය. ඒ කියන්නේ මේ මීමැස්මර වගේ රෝග. ඒවට අතීත කර්මයේ බලපෑම තියෙනවා. හිතපු ගමන් දරදඬු වෙලා වැටෙනවා. තතකට පුට්ට වෙලා. ඊළඟට බලන්න දැන් මේව හොඳට මෙනෙහි කරන මේ ශ්‍රාවකයා. භාවනාවට කියන හොඳට මෙනෙහි කරන මේ මට මේ ලැබිලා තියෙන කයේ මෙවැනි මෙවැනි මෙවැනි ආබාධ තියෙනවා මෙවැනි මෙවැනි ආදීනව තියෙනවා කියන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ඊළඟට මදුමේය හෝ කියන්නේ දිය වැඩියාව. මේ ශරීරය ඇසුරු කරගෙන ඒ කියන්නේ තරුණ කාලයේ හෝ ළමා කාලයේ තියෙන අයහපත් භාවිතාවක් හින්දා හරි. නැත්තම් කර්මානුරූපව හරි. සමහර අය සීනි වගේ දේවල් වලින් කොච්චර පරිස්සම් වුණත් මේ රෝගාබාධ හට ගන්නවා. මෙවැනි පිය වැඩියා වගේ රෝගයක් හටගත්තට පස්සේ ඉතින් මම දන්න ඇමරිකාවේ ඉන්න බොහෝම හොඳ නෝන කෙනෙකුයි මහත්තයෙක් කෙනෙකුයි හිටියා. මහත්තයාට දියවැඩියාව. දියවැඩියාව හතගෙන අන්තිමට එක් අකුලක තුවාලයක් හටගත්තා. එක් අකුලක තුවාලයක් හටගෙන අන්තිමට කෑල්ලෙන් කෑල්ල කපාගෙන කපාගෙන ආවා. අන්තිමට උකුල්ලටේ හරියට නිකම්ම කැපුවා. බොහෝම ධනවත් අය හැබැයි. නමුත් ජීවිතේ අවසාන අවුරුදු දෙකක් විතර ඊට පස්සේ ජීවත් වුණා. ඉතින් අර කකුලක් උප්පත්තියෙන්ම නැති කෙනෙකුට කකුලක් නැති වුණා වගේ නෙවෙයි කකුලක් තිබ්බ කෙනෙකුට කකුලක් නැති වෙනවා. ඒක දරන්න බැරි වේදනාවක්. ඇයි කකුල් දෙකෙන්ම ඇවිද්ද හැටි හරියට මතක් වෙනවා. ඉතින් ඒ ආබාධය අවුරුදු දෙකක් විතර ඉඳලා මරණයටපත් වුණා. ඉතින් වගේ දිය වැඩියා කියන්නේ වගේ ඇඟිලි කපන්න වෙනවා. ඒ වගේ ශරීර කොටස් يعني පොඩි තුවාලයක් වුණත් හටගත්තොත් දිය වැඩියා කියන කෙනෙකුට බය ඇති වෙනවා. තැති ගැනීම ඇති වෙනවා. ලොමු දැහ ගැනීම ඇති වෙනවා. එයාට සමීපයටත් බය ඇති වෙනවා. ඒ ඒ කියන්නේ අපිට අපිට ලැබෙන තියෙන මේ ශරීරය නිසා අපිට විතරන්නේ බය ඇති වෙන්නේ. අහල පහලයටත් බය ඇති වෙනවා. ඊළඟට අපි ගත්තොත් මේ ශරීර ඇසුරගෙන පැපොළ වගේ රෝග හට ගන්නවා. හරි ගෙදර එක්කෙනෙකුට පැපොළ රෝගය හැදුනොත් අනිත් අයගේ අර ආදරය ඇත්ත හොඳට අල්ලගන්න පුළුවන්. <laughs> පැපොළ රෝග හොඳට හැදිලා ඇඳේ වැටිලා ඉද්දී අනිත් අයගේ ආදරයයි හොඳට දැනගන්න පුළුවන්. අර හොඳට ආදරේ කරුණාව තියෙන කෙනා විතරයි හොයන්නේ. ගොඩාක් අය හරිද? මේ හරියට එවැනි තැන්වලදී අපිට ගොඩක් අය අල්ලගන්න පුළුවන්. කාමරයට එන්නේ නැහැ. ඒ වද්දකුව ඉන්න තිහකට. <laughs> මේ දෙවැනි බෝවන රෝගයක් හැදුනම තමයි දැනෙන්නේ අනිත් අයගේ ලෙන්ගතුකම්. හරිද? ඉතින් ඒ වගේ රෝග අපේ ජීවිතවලට හැදෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ කය ඇසුරු කරගෙන වෙන රෝග හට ගන්න පුළුවන් කියලා මෙනෙහි කරන්න ඕනේ. දැන් නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කය පිළිබඳ මෙයාට සුවයි කියලා සුබයි කියලාද සංඥාවක් ඇති වෙන්නේ අසුබයි කියලාද? මේක සම්බන්ධ අසුබ සංඥාවක් උපදින ඒ කියන්නේ ආදීනව සංඥාවක් උපදිනවා මේක සුබ දෙයක් නෙවෙයි කියන සංඥාව හඳුනා ගැනීම එයාට ඇති වෙන පටන් ගන්නවා ඒක ඇති වෙන්නේ නැති වෙන ශරීරය ගැන තියෙන ඇලීම අඩු වෙනවා රූපමදය අඩු වෙනවා යොබ්බනමදය අඩු වෙනවා. ආරෝග්‍ය මදය අඩු වෙනවා. ඊළඟට බලන්න මේ ශරීරයේ හටගන්න භයානක රෝගයක් තමයි පිළිකා. පිළිකා රෝගය. දැන් පිළිකා රෝගයේදී මම දන්න එක්තරා මාතාවක් මිය පරලොව ගියා ශාසනාලයේ පිළිකාවක් නිසා. අවුරුදු ගානකට කලින් ශාසනාලයේ තියෙනවනේ දැන් මෙහෙම කෙලින් ගිහිල්ලා ඊට පස්සේ වී අකුරේ හැඩයට දෙපැත්තට පෙනහලුවට බෙදලා යනවා. අන්නේ තුම්මං හන්දියේ මැද තමයි පිළිකාව හටගත්තේ. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ලොකු වෙනවා. දැන් ලොකු වෙනකොට හුස්ම ගන්න පුළුවන් ඉඩ කඩ මොකද වෙන්නේ? අඩු වෙනවා. හුස්ම ගන්න ඉඩ කඩ අඩු වෙනකොට අරයට මොකද වෙන්නේ? යක් ගොඩක් උත්සාහ කළා හුස්ම ගන්න ඕනේ. ඉතින් මේ මාතාව එක දවසක් එකපාරටම ගල් වෙලා වගේ වැටුණා. දරුවෝ එකතු වෙලා ඔක්කොම අරගෙන ගියා ඉස්පිරිතාලේ සතියක් විතර පරිේෂණ කළා කළා කළා අන්තිමට හොයාගත්ත මේ ශාසනාලේ පිළිකාවන් නිසා තමයි මේ தත්ත්වය ඇතුනේ කියලා. ඊට පස්සේ තිගේ පිළිකාව පිච්චුවා අන්තිමට ඒ පිළිකාව පුච්චලා පුච්චලා හරියන්නේ පස්සේ මේ අර වයි වයි අකුරේ හැඩයට නලයක් දැම්මා. කියන්නේ නලේ කඩාගෙන එන්න බැරි විදියට වගේ. නමුත් ඒකත් ඔරොත්තු දෙන්නේ කාලයක්. අවසාන කාලේ කැස්ස එන්න පටන් ගත්තා. දැන් අර අස්වාභාවිකයි දැන් අර ශාසනාලය තිබ්බ විදිය නෙවෙයි බටයක් දාලා තියෙන්නේ. දැන් කැස්ස එනවා. ෂෙමෙන්නේ නැහැ. ඉතින් බොහෝ කාලයක් දැන් පිණුතෝ හිතන්න දවසක් විතර ෂෙම ෂෙම ගහන පරික්කමක් හරි මොනවා හරි වාදනයක් ළඟ තියාගෙන විනාඩි 5න් 5ට කෙල ගහ ගහ ඉඳ වුණොත් ෂෙම බැහැර කර කර ඉන්න වුණොත් විනාඩි 5න් 5ට කැස්සක් එහෙම තිබ්බොත් සැපද? අන්නේවැනි භයානක රෝග මේ ශරීරය හරහා හට ගන්න පුළුවන්. ඉතින් මේ මාතාවත් ඉතින් අවුරුදු 55ක් 60ක් විතර ගා හොඳට හිටියා. නොහිතපු විදිහට දන්නේම නැහැ අර ඉස්සෙල්ලාම කලන්ද දාලා වැටුණ ගල් වෙල වගේ බලනකොට පිළිකාව. මේ පිළිකාවෙන්ම මරණයටපත් වෙනවා. ශාසනාලය පිළිකා හට ගන්නවා. ඒ වගේම ආමාශව සහගතව පිළිකා හට ගන්නවා. පෙනහළුව පිළිකා හට ගන්නවා. මුඛයේ පිළිකා හට ගන්නවා. ඇස් අසුකන පිළිකා හට ගන්නවා. හමේ පිළිකා හට ගන්නවා. එතන මොන ව්‍යසනයක් ඉස්සරහට ඔය ශරීරෙට ලැබෙයිද දන්නේ නැහැ. දැන් බොහෝ එවැනි தත්ත්වයන්ට පත්වෙච්ච අය පවා කලින් හීනෙවත් හිතෙන එවැනි தත්ත්වයකට පත් වෙයි කියලා. මේ බණහන සමාජය තුළ දැන් මේ බණ විකාශය වෙද්දී එවැනි පිළිකාවලට ගොදුරු වෙච්ච අපේ අය සමහරට බණහන නැති. එයාලා දන්නවා ඒකේ තියෙන අමීරි ස්වභාවය. ආදීනව ස්වභාවය, දුක් ඇති කරන ස්වභාවය, කටුක ස්වභාවය. භාවනා කරන කෙනා මොකද කරන්නේ? අන්න ඒ වගේ පිළිකා ආදිය ඇති වෙලා ඇතිවීම හේතු කරගෙන මේ ශරීරයේ ආදීනව දුක් සකස් වෙන හැටි, ආබාධ සකස් වෙන හැටි හොඳට මෙනෙහි කරන්න ඕන. තව තවත් ශරීරය ගැන කලකිරෙනවා. දැන් බණ අහන්න ආවට වඩා ශරීරය ගැන මොකද දැන් තියෙන අදහස? නිකන් පාවීමක් වගේ තියෙනවද නැද්ද? කියන්නේ කලකිරීමක් තියෙනවා. අනේ මේක ලෙඩ ගොඩක් කියලා. <laughs> පෙර පිනට ලැබිලා තියෙන්නේ ලෙඩ ගොඩක්. හරිද? ලෙඩ ගොඩක් ලැබිලා තියෙන්නේ. ඊළඟට බලන්න තව මෙහෙණි කරන්න ඊළඟට පිත්ත සමුත්ථාන ආබාධා. පිත්ත සමුත්ථාන ආබාධ කියන්නේ පිත ඇවිස්සිලත් අපිට ලෙඩ හට ගන්නවා. වා පිත් සෙම් කියන්නේ සර්පය තුන් දෙනෙක් නඩත්තු කරනවා වගේ. ඒ දේශනාවේ ඕකට ලස්සන ගැළපෙන සූත්‍ර තියෙන්නේ 16 සෝප සූත්‍ර වගේ. දරුවණු සර්පය තුන් දෙනෙක් එහෙම බලා ගන්න Tamanට සිද්ධ වුණොත් හරිද පොඩ්ඩ එහෙ මෙහෙ වෙන යනකොට තරහ යනවා පොඩ්ඩ එහෙ මෙහෙ යනකොට තරහ යන සර්පය තුන් දෙනෙක්ට කන්න දෙන්න උනොත් බොන්න දෙන්න උනොත් බලා ගන්න උනොත් පොඩි අතපසුවේ මොකද කරන්නේ ගහනවා අන්‍යයන්ගේ තමයි වාපිත් සෙම් කියන්නේ වාපිත් සෙම් කියන්නේ භයානක සර්පය තුන් දෙනෙක් වගේ ඔය තෙල් જાති වැඩිපුර කනකොට පිතයිස් වෙනවා ඔය තෙල් જાති වැඩිපුර කෑවොත් පිත ඇවිස්සන පිත ඇවිස්සන දෂ්ට කරනවා සමහර අයට වමන ගිහිල්ලා අසනීප වෙනවා උණ හැදෙනවා ඒ වගේ සමහර අයට ශම වැඩි වෙනවා සීතල කෑම ගන්නකොට අයිස්ක්‍රීම් වර්ග එහෙම එක එක සීත ආහාර හේතු වෙලා ශම ඇවිස්සනවා එතකොට ඒකට පරිස්සම් වුණේ නැත්නම් ශම සර්පයාගේ දෂ්ට කරනවා ඉතින් ගෙරියනවා හරිද කොච්චර වාතයෙන් බිරසා සොටු දියර ගලනවා සුරුසුරුසු ගාලා ඉඳ වෙනවා හරිද බලන්න සෙම්බිරිසාවක් ඇදිච්ච වෙලාවක ඔක්කොම මලානිකයි සෙම්බිරිසාවක් හැදිලා දවස් 7 4 5 සෙම්බිරිසා හැදෙන්නේ හරි මලානික ලෝකෙ විපා වෙනවා කොච්චර ආශ්‍රම යනවා ඉතින් අන්‍යගේ සෙම කිපීමෙන් මේ ශරීරයේ ආබාධ හට ගන්නවා ඊළඟට වාතයේ කිපීම වයසට යද්දී මොක හරියට තියෙනවා ඒ <laughs> නම්බරේම හරියට කියනවා වාතමාර කියලා <laughs> හරිද වාතමාව කියන එක හරියට කියනවා. ඉතින් අපිට ඒක එච්චර තේරෙන්නේ අපි තාම එච්චර වයසට ගිහිල්ලා නැති නිසා. වයසට ගියපය හරියට සුදු ලුණු පාවිච්චි කරනවා. හරිද? වාතමාරු වාතමාරු කියලා. ඇවිලෙනවා කියනවා. වාඩිලා නැගිටින්නේ ඇවිලුණා කියලා. ඒ වාතමාරු වලට. ඊළඟට සම්නිපාතිකාබාධා කියන්නේ මේ තුනම වෙලාවකට කිපෙනවා. පිටත් කිපෙනවා, සෙමත් කිපෙනවා, වාතයත් කිපෙනවා. තුන් පැත්තකින් දෂ්ට කරනවා වගේ. ඉතින් ඒක ගැන හොඳට මෙනෙහි කරන්න මේ ලැබිලා තියෙන කයට සිද්ධ වෙන්න පුළුවන් ව්‍යසන. ඊළඟ උතුපරිණාමජාබාධා. මේ ලැබිලා තියෙන ශරීරය සීත හේතු වෙලා මේ ආබාධයන්ටපත් වෙනවා. දුක්ඛම් කටලට මුහුණ දෙනවා. හරිද? සීත බලපෑම හේතු කරගෙන. උෂ්ණයේ හින්දා හරි දැන් මේ කාලේ දවල් 12 විතර වෙද්දී හරිය අමාරුයි. මේ කොළඹ නම් හරිය අමාරුයි. 12 විතර වෙද්දී සෙම වැඩි අයට හිසරදෙත් වෙනවා. හරිද? පිච්චි මේ අර රත් වීමට. ඒ වගේ සමහර අයට ඕපක්‍රමික ආබාධ කියන අනුන්ගේ උපක්‍රමේනොත් අනේ මේකට ආබාධ හට ගන්නවා. හරිද? කාවරේ ඇවිල්ලා ලියකින් ගහලා ගියොත් දණ්ඩකින් ඉතින් තැලෙනවා, පොඩි වෙනවා, නිල් වෙනවා. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන ශරීරය අනිත් අයට භාවිතා කරන්න පුළුවන් අපිට දුක් ඇති වෙන විදිහට. තරහකාරී වෙන්න පුළුවන් අපිට දුක් දෙන ශරීරය ඇසුරු කරගෙන. හරිද? කයට ගහලා, කය කපලා, කය තලලා, කය පොඩි පොඩි කරලා, අනිවින කරලා, කොඩි වින කරලා මේ ශරීරයට ආබාධ ඇති කරවන්න පුළුවන්. කියන්නේ ඒව හොඳට මෙනෙහි කරන්න ඕනේ. කියන්නේ බාහිර අයගේ උපක්‍රමයෙන් හටගන්න ආබාධ ආදී කියනවා. ඊළඟට කම්ම විපාකජ ආබාධා. ওই කම්ම විපාකජ ආබාධ ප්‍රතිකාර වලින් හොඳ කරන්න බෑ. සමහර අය සමහර ලෙඩ හැදිලා ලෙඩෙන්ම මැරෙන්නේ. ඒව ප්‍රතිකාර වලින් හොද කරන්න බෑ හැබැයි කුසල කර්ම වලින් පුළුවන්. කර්ම විපාක ජාබාධ හටගත්තට පස්සේ දැන් බුද්ධ කාලේ හිටියා රෝහිණී කියලා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට නම් කෙනෙක්. එයාට හටගත්ත කුෂ්ඨ රෝගයක්. බලන්න යා ගොඩාක් ලස්සන සිටු දියණියක්. නමුත් තරුණ කාලේදී නොහිතපු විදියට මුළු ශරීරෙම කුෂ්ඨ දාන්න පටන් ගත්තා. ඔය සමහර දරුවන්ට ওই ලස්සනට ඉන්න ගැහැණු දරුවන්ට පිරිමි දරුවන්ට අවුරුදු 15 දී 16 දී කුරුලෑ ඉන්නේ. මූණ ඊට පස්සේ මොන වගේද? දදයක් වගේ. අන්න බලන්න. ඒ වගේ මෙයාට ඊට එහා ගිය කුෂ්ඨාදී හටගත්ත ශරීරය පුරා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒකට ප්‍රතිකාර කළා කළා හරියන්නේම නෑ. අන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මොකද සඳහන් කළේ? කුසල කර්මයක් කරන්න කියලා. අනේ කුසල කර්මයේ මහග්ගත භාවිතින් සංඝාවාසයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. අන්නේ කර්ම විපාකයේ ආබාධය කුසල කර්මයේ යටපත් වෙනවා. හැබැයි ප්‍රතිකාර වලින් යටපත් උනේ ප්‍රතිකාර වලින් යටපත් උනේ නැහැ. අන්නේ වගේ සමහර අයට කර්ම විපාකයේ ආබාධය. දැන් සුප්ප බුද්ධ කුෂ්ටි රෝගියා සෝතාපන්න වුණා. හැබැයි ශරීරෙම කුෂ්ඨ. ඒකට හේතුව මොකද්ද? පෙර ජීවිතයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිඳා කළා කුෂ්ඨ කුෂ්ඨ රෝගයේ රෝගියෙක් වගේ ශරීරෙම වහගෙන ඉන්නවා කියලා. ආන්නේ අකුසල කර්මයට ලැබුණා කුෂ්ඨ සහිත රෝගව සහිත ශරීරය. ඉතින් ඒ වගේ කම්ම විපාක ජාබාධා තියෙනවා. සමහර අයට අතීත කර්මයේ හේතුලා මේ වගේ ආබාධ හට ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සීතන් උන් සීතින්දා උෂ්ණේහින්දා බඩගින්නත් ආබාධයක්. බලන්න දැන් බඩගින්න නිසා පව් කරන්නේ නැද්ද? කෑම ටික වෙනුවෙන් ආහාර ටික වෙනුවෙන් ඊළඟට වතුර ටික වෙනුවෙන් ඔව් ප්‍රාණඝාත කරන අය ඉන්නවා. ඒ කියන්නේ එදා වේල පිරිමහා ගන්න ප්‍රාණඝාත කරනවා. එදා වේල පිරිමහා ගන්න හොරකම් කරනවා. එදා වේල පිරිමහා ගන්න කාමයේ වර්ධන හැසිරෙනක් ඉන්නවා. සමහර අபிසාරිකා ඉන්නවා කාමයේ වර්ධන හැසිරෙනවා එදා වේල පිරිමහා ගන්න. ඊළඟට එදා වේල පිරිමහා ගන්න බොරු කියන අය ඉන්නවා. බොරු කියලා වංචා කරලා අල්ලාසරන් දූෂණ කරලා එහෙම. එදා වේල පිරිමහා ගන්න මත්ද්‍රව්‍ය මත්පැන් දුම්වැටි ආදී විකුණලා මිලමුදල් හම්බ කරගන්නයි ඉන්නවා. ඒ කියන්නේ මේ කුසගින්න කියන ආබාධය හටගන්නකොට පිපාසය කියන ආබාධය හටගන්නකොට නිකන් පිස්සු වැටෙනවා වගේ. හරිද? දැන් සමහර අය බලන්න හොඳ ධනවත් හිටපු අය හිඟමනට යනවා. ඒනට කුසගින්න නැති වුණාට පස්සේ අර ජීවිතේ දුප්පත් වුණාට පස්සේ අර තත්ත්වය ගැන හිතලා මැරිලා යනකම් ඉන්න බෑ. නේද? ඒ කුසගින්න දරා ගන්න බැරි වෙනකොට හිඟවනට වැටෙන තත්ත්වයක් තියෙනවා. ඒක දරන්න බැරි ආබාධයක්. දැන් බලන්න දැන් මේ පිණුතුන් උනත් අද උදේ සහ දවල් ආහාර ගන්න නැතුව නම් අදාය වෙතෙන්ට. කොහොමද නේද? සුවසේ වාඩි වෙලා නේද? පිච්චෙනවා වගේ, රත් වෙනවා වගේ, ගිනි ගන්නවා වගේ. දවසක් නොකා ඉන්නකොට ඔය අසනීප වෙලා දවස් දෙක තුනක් දවස් දෙකක් විතර කෑම වර්ජන වර්ජනය කරාට පස්සේ මොකද වෙන්නේ? නේද? ඇවිද ගන්න පණ නැහැ, කතා කරගන්න පණ නැහැ, වැටිලා, මත් වෙලා වගේ ඉන්නේ. හරිද? ඒ කියන්නේ කුසගින්න සහ පිපාසයත් ලොකු ආබාධ ඇති කරනවා අපට. ඒ හින්දා බොහෝ අය පාපයන් ඇති කරගන්නවා. ඊළඟට උච්චාරෝ පස්සාව උච්චාරෝ උච්චාර පස්සාව කර්මයක් ආබාධයක්. රැසිකිලි කැසිකිලි යෑමත් ආබාධයක් කොට දකින්න කියලා දේශනාව සඳහන් කරනවා. කියන්නේ ඒවා හින්දාත් අපිට බොහෝ පීඩා ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒවා හින්දාත් අපිට බොහෝ කරදර වෙන්න පුළුවන්. හිරිහැර වෙන්න පුළුවන්. අපි හිතමු මංගල උත්සවයක් කියනවා. හරිද? මංගල උත්සවයක්. මංගල උත්සවයේ දවසේ අපි හිතුව මාතරේ ඉඳලා කුරුණෑගලට මනමාලය මනමාලය යන්න ඕනේ. හරිද? හැබැයි මේ දෙන්නා මොනවා හරි මේ බඩ නරක් වෙන කෑමක් කනවා. හරිද? දැන් දවල් කෑමට. හරිද? දැන් මේ දෙන්නට කුණෑගල නිදහස යන්න පුළුවන්ද? අර උස්සාර පසා කර්ම කියන ඒවා අනේක දුක් වෙනවද නැද්ද? දැන් විවාහ විවාහ මංගල්‍යයක්ද එතකොට අවමංගල්‍යයක්ද? හරිද? යනකන් තනින් තන නවත්ත නවත්ත නවත්ත නවත්ත හරිද? පරණතුව වැටිලා වගේ. ඒ කියන්නේ මේ උස්සාර පස්සාව කර්මය කියන එකත් මේ මේ ලෝක සත්‍යයට මහා හිරිහැරයක්. පීඩාවක්. අපි ඇත්ත කතා කරන්න ඕනේ සමහර අය ගමනක් යන්න කලින් හරිද? ගමනක්වත් යන්න බෑ සමහර අයට. ගමන යන ඔක්කොම සූදානම් වෙලා ආපහු උස්සාර පස්සා කර්මවල දුවනවා. දැනුනුත් තනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒවා හරීම කරදර පීඩාකාරී මේ අසහනකාරී දේවල් කොහෙන්ද අපිට ලැබෙන්නේ? ඔය කයින්. ඒක මේ ශරීරය කියන්නේ අපට එක පැත්තකින්වත් නිදහසක් දෙන්නේ නැති එකක්. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට බලන්න ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති. අයං උච්චතා නන්ද ආදීනව සංඥා. එතකොට ඉතිමස්මින් කාය කියන්නේ මෙන්න මේ විදිහට මේ කායේ මේ ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි තාම කෙටියෙන් මෙනෙහි කරේ. ඇහි හිත පිහිටුවාගෙන ජීවිත කාලයක් පුරා Tamanට හැදිච්ච ශ්‍රෝගාදාති රෝගාබාධාතියත් ඊළඟට තාම නොහැදුණු හැදෙන්න පුළුවන් බාහිර අයට හැදිච්ච රෝගාබාධ ගැනත් ඇස්සසුරු කරගෙන හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි වෙන්න මෙනෙහි වෙන සිතුවිල්ල සිතුවිල්ල පාසා ආදීනව සංඥා සිතුවිලි උපදිනවා. කනේ රෝගාබාධ ගැන මෙනෙහි කරන සිතුවිල්ල සිතුවිල්ල පාසා ආදීනව සංඥා සිතුවිලි උපදිනවා. ආදීනව සංඥා සිතුවිලි කියන්නේ මේ කය ආදීනව සහගතයි කියලා හඳුනගන්න සිතුවිලි උපදිනවා. ඒ විදිහට යමෙක් චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીව රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ මම ගොඩාක් සඳහන් කරේ නෑ. මේ බලන්න කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුචි රෝගෝ, මුච්ඡා, පක්ඛන්තිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ ඊළඟට කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතක්චිකා ලෝහිත පිත්තං ලෝහිත පිත්තං මදුමේහෝ අංසා පිනකා බගන්දලා පිත්ත සමුත්ථානාබාධා කොහෙද මේ හටගන්නේ ඕකේ මේ මස්කුඩේ තමයි ඔක්කොම හටගන්න තියෙන්නේ මේ වෙනකොට ගොඩාක් ඒවා හටගෙන මේ වෙනකොට සමහර ඒවා හටගෙන දැන් විඳෝනවා සමහර ඒවා ඉස්සරහට හටගන්න තියෙනවා මේවා හිතන්ද හිතන්ද හිතන්ද කයට හිතාගෙන අන්‍යර ආදීනවය පිළිබඳව ශරීරයේ දෝෂ පිළිබඳව සිටිවිලි නැවත නැවත නැවත නැවත සකස් වෙනවා. අපි හොඳට දන්න දෙයක් තමා යමෙක් ගැන තරහින් හිතන්ඩ හිතන්ඩ හිතන්ඩ තරහ සිටිවිලි භාවිතා වෙන්න භාවිතා වෙන්න භාවිතා වෙන්න තරහ සිටිවිලි ඇසුරු වෙන්න ඇසුරු වෙන්න තරහ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. කෙනෙක් ගැන ආදරෙන් හිතන්ඩ හිතන්ඩ හිතන්ඩ කෙනෙක් ගැන ආදර්ශිතීලි උපදින්න උපදින්න ආදරේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ශරීරය අරමුණු කරලා ආදීනව හිතන්ද හිතන්ද හිතන්ද හිතන්ද ආදීනව සංඥාව අඩු වේද වැඩි වේද? වැඩි වෙනවා. එහෙනම් යමෙකුට මේ කය ගැන කලකිරීම ඇති ඇති වෙන මට්ටමටම මෙන්න මේ ආදීනව සංඥාව මතු කර ගන්න ඕනේ. ඊළඟට මෙයා බලන්නේ මොකද්ද? මෙයාට මේ මුළු ශරීරෙම දැනෙනවා එතකොට කුෂ්ඨයක් වගේ. මුළු ශරීරෙම ලෙඩ ගොඩක් වගේ. ලෙඩ වලට කැදැල්ලක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට දැනෙනකොට යා මොකද කරන්නේ? ආන්නේ එක යොමු කරන බාහිර ශරීරවලට. අම්මට තියෙනෙත් එහෙම ශරීරයක්. තාත්තට තියෙනෙත් එහෙම ශරීරයක්. දරුවන්ට තියෙනෙත් එහෙම ශරීරයක්. සහෝදර සහෝදරියන්ට තියෙනෙත් එහෙම ශරීරයක්. හරිද? ඇමරිකානු ජනාධිපතිතුමාට තියෙනෙත් එහෙම ශරීරයක්. හරිද? ඊළඟට මේ මේ ලෝකයේ Taman අරමුණු කර කර අරමුණු කර කර බලනවා දැන් බලන්න ජනාධිපතිතුමා ඇමරිකාවේ මේ ඇයි අච්චර ආරක්ෂිත වාහන භාවිතා කරන්නේ අපේ රටේ උනත් එහෙමනේ බලන්න දැන් මේ කවුරු හරි ඇමති කෙනෙක් එහෙම යද්දී පිටිපස්සේ හරිද නලා පිඹගෙන හතරමං හන්දිවල ඉඩ දීලා හරිද මේ බොහෝ ආරක්ෂාවල් මැද්දේ වෙඩි නොවදින වාහන ඇතුලේ යන්නේ ඇයි මේ ශරීරයට බාහිරයට උපක්‍රම මාර්ගයෙන් දුක් දෙන්න පුළුවන් මේ ශරීරය අපි හිතා හිත හරීම අබල දුබල සංස්කාර ධර්මයක්. මකුළු දලක් වගේ දුබලයි. ඩෙන්ගු මදුරට බැරිද මේක මරලා දාන්න? ඩෙන්ගු මදුරට පුළුවන්. වෛරසයකට බැරිද? නේද? වෛරසයකට පුළුවන්. අන්න ඒ වගේ මේ ශරීරය අපට දැනෙන්න ඕන හරීම අබල දුබල හීන දීන සංස්කාරයක් විදිහට. එතකොට ශරීරය ගැන ඇලීම නැති වෙලා යනවා. වටිනාකම් නැති වෙලා යනවා. එතකොට ඇලීම් වටිනාකම් නැති වැනි ශරීර ගැන අපට දෘෂ්ටි උපදින්නේ මගේ කරගන්න. ඊළඟට මේකේ ආදීනව දකින්න දකින්න මේකේ අනිත්‍ය සංඥාවක් වෙනවා. හරිද මේකේ සැරෙන් සැරේ ලෙඩ හට ගන්නවා කියන අනිත්‍ය සංඥාවේ අනිත්‍ය ස්වභාවයක් මතුවෙන්නේ. ඊළඟට ඒ අනිත්‍ය ස්වභාවය නවත්තන්න බෑ කියන්නේ අනාත්ම ස්වභාවයක් එතන තියෙනවා. ආත්ම කරගන්න බෑ. ඉතින් මේ විදිහට මේ ආදීනව සංඥාව දෙපැත්තටම දම දම දම දම මෙනෙහි කරද්දී අපිට මේ හැම ශරීරයකින්ම නිදහස් වුණු මේ ශරීරය ආදීනව සහගතයි කියන අරමුණකට හැඟීමකට ගොනු වෙලා ආදීනව සහගත ස්වභාවය අත්දැකීමින් එක අරමුණක් තුලම ක්‍රමානුකූල විදර්ශනා සමාධියකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ විදර්ශනා සමාධියට ක්‍රමානුකූලව හිත යනකොට කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණයන්ගේ හිත නිදහස් වෙනවා. අන්න ඒ වගේ සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී ඒ වගේ හැඟීමකට හිත ආපු කෙනෙකුට ඒ වගේ ආදීනවයක් අත්දකපු කෙනෙකුට බාහිර ශරීර දැක්කොත් සතුටක් උපදීද නැහැ එයාට සතුටක් උපදින්නේ නැහැ උපාදානයක් උපදින්නේ නැහැ මේකත් එක්තරා විදිහක වැඩපිළිවෙලක් ශරීරවලින් නිදහස් වෙන්න දැන් පටික්කුල මනසිකාර පබ්බේ අපි පුරුදු කරනවා ශරීර සම්බන්ධව ඇලීම් දුරු කරගන්න ඇත්තට මේකත් එක්තරා විදිහේ විදිහේ ආදීනව සංඥාව පුරුදු කිරීම ශරීරවලින් ගැලවෙන්නේ හේතුවක් වෙනවා. ඉතින් අන්නේ හිඳ මේ පින්නන්ත පිරිස ඊයේ දවසේ අපි ආදීනව සංඥාව කියන වචනේ අරගෙන ගොඩක් කතා බහ කළා. අදි අද ආදීනව සංඥාව තුලින් ආදීනවය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න විදිහට භාවනාව කරන හැටි තමයි කතා බහ කළේ. ඉතින් මේ කරුණු කාරණා හොඳට ශ්‍රවණය කරලා පුරුදු පුහුණු කරන්න ඕනේ සාමාන්‍ය ජීවිතයේ භාවනාවක් වශයෙන්. ඉතින් අන්නේ විතර තමන්ගේ ජීවිතයේ විදර්ශනාමය කුසලමය හැඟීම් ඇති කරගනිමින් ක්ලේශ ධර්මයන් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් ශක්තිමත් විදර්ශනාමය චිත්තසංතානයක් ඇති කරගන්නවා කියලා ප්‍රාර්ථනා බලාපොරොත්තු අදහස් ඇති කරගන්න ඕනේ. අපට සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සියලු සංගරත්නයට වගේම එකට එක්වී භාවනා සිල් සමාදන් කටයුතු කරන යෝගී පිරිසටත් සියලු සෙත ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. සියලුම දුක්ඛම් කටළු දුරු වෙලා රට තුල සියලු දෙනාටම සාමයෙන් සමගියෙන් එකමුතුව දියුණුව කරා පිය නැගීමට අවශ්‍ය යහපත් පරිසරය ලැබෙන්න මේ පින හේතු වෙන්න කියලා පින්තුන් බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් සිහිපත් කරනවා. ඉගෙන ගන්න සියලුම දරුවන්ට තම අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමට මේ පින ආශිර්වාදයක් සෙත ශාන්තියක් වෙත්වා කියලා පින්තුන් ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්තු